සබ්බේ පසන්ති දන්දස්සෝ සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා නඛනේ සුගතයේ ඔබ අප සියල්ලෝම දඬුවමට බිය වෙත්. අප සියල්ලන් හටම ජීවිතය ප්‍රියයි. සියල්ලෝම ඔබ හා සමාන කොට සිතා කිසිවෙක් නොතලිය යුතුය, නොපෙළවිය යුතුය, නොමරිය යුතුය, නොමරවිය යුතුය. පෙරොන් නවයේ පසුවී විනාඩි 6යි දැන් වෙලාව ඔබ එක්වී සිටින්නේ සදේශීය සේවය සමග. දැමුණු සිත සුවගෙන දේ මෙවර විසක් උත්සවයේ මුල් කරගෙනමින් විසක් පොහේ මුල් කරගෙනමින් තේමාව වෙන්නේ එයයි. තිරසර පරිසරයක් සඳහා බුදුදහම, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදුදහම, බුදුදහමින් පෝෂිත වෙච්ච දෙහැමි සමාජයක්. අවසාන අරමුණ ඉලක්කය වෙන්නේ එයයි. අද හැරෙමින වෙසක් සතිය මුල් කරගෙනමින් කරන ධර්ම සාකච්ඡා මාලාවේ ආරම්භය සටහන් කරන්නට සූදානම් අපි මෙතන සිට අපේ හිතවත් නිවේදක උපාලි මානසිංහ සූදානම්ෙන්. උපාලි Thank you. තෙරුවන් සරණයි සුදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට අපට සම්බන්ධතා ලබා දුන් නදීකා මේ උතුම් වෙසක් සමයේ ජාතික ගුවන්විදුලි ආගමික අංශයේ ධර්ම සාකච්ඡා මාලාව සූදානම් කළා. එහි අද පළමු වෙන්නේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ඇතිවන ලෞකික හා ලෝකෝත්තර සහනය. අපි කොහොමද උදා කරගන්නේ? සලසාගන්නේ? අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ සහනෙන්, සතුටින්, සුවයෙන්, සැනසීමෙන් ජීවත් වෙන්න. ඒ සතුට, සැනසීම, සුවය, සහනය මේ භවයට පමණක් සීමා වීම ප්‍රමාණවත් නෑ. මේ ආත්මයේ වශයෙන් හොඳින් සතුටින් ජීවත් වුණත් වැඩක් නෑ. පරිලෝක ආත්මේ නැත්තම් ඊළඟ ආත්මේ දුකක් නෑ. ඒ නිසා අපි අද මේ ධර්ම සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ මෙලොවත් හොඳින් ඉඳලා ලෞකික සුවය සහනය සලසගෙන එය ලෝකෝත්තර සහනයක් බවට පත් කරගන්නේ කොහොමද? ලෝකෝත්තර සහනය උදා කරගන්නේ කොහොමද කියන කාරණේ මේ ධර්ම සාකච්ඡාව තුළින් ඔබට වඩා අර්ථාන්විතව පැහැදිලි කිරීමක් කර දෙන්න. ඒ වෙනුවෙන් අපි ගෞරවයෙන් ආර්දනා කරා අපේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට නුගේගොඩ ගන්ගොඩවිල පුෂ්පාරාමාධිපති සහ ඌගොඩ මහා විහාරය ඇතුළු විහාරයන්හි ආධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී දර්ශනපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද පඬිත අපේ ගෞරවනීය කාටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ ගුවන් විදුලියෙන් ඔබ නිතර ධර්ම ශ්‍රවණය කරන දේශකයන් වහන්සේ නමක්. ඒ වගේම ගම්පා විද්‍යාරවින්ද මහපිරිවෙණි ගරු පරිවිනාධිපති මනෝවිද්‍යා උපදේශක රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍ර විද්‍යාවසරයි පූජ්‍යපාත උඩවලවේ මහින්ද ස්වාමින් වහන්සේට අපි ආරාධනා කළා. උන්වහන්සේත් අපේ ධර්මදේශනකයන් වහන්සේ නමක් හැටියට විත්වත් දේශකයන් වහන්සේ නමක්. උන්වහන්සේලා දෙනමත් එක්ක අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ ගැටලුව උන්වහන්සේලාට යොමු කරලා මේ ධර්මයේ තුලින් වඩා පුළුල් අවබෝධයක් ඔබට ලබා දෙන්න. අපේ හාමුදුරනේ අපි කැමති මුලින්ම මේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ඇටියට. ධර්මයේ කියන එක හඳුනා ගන්න නැතිව ධර්ම මාර්ගේ ගමන් කරන ක්‍රමය අපිට හොයාගන්න බෑ. ඒ නිසා අපි අවතරයි. අපි කහට පිටියේ ගෞරවනීය පඤ්ඤාසාර නායක හඳුනගන්නේ. දැනගන්න කැමැති අපි හඳුනේ. මේ ධර්මයේ කොහොමද අපි හඳුනාගන්නේ? ධර්මය කියන වචනය සංස්කෘත වචනය. ධම්මා කියන වචනේ පාලි වචනය. දහම් කියන වචනය සිංහලයට පෙරලිච්ච වචනය. ධම්ම කියන වචනය සංස්කෘත භාෂාව හැදෙන්න කලින් පරණ වචනයක්. ක්‍රිස්තු පූර්ව 400දී ආනි විසින් තමයි සංස්කෘත භාෂාව සංස්කරණය කර භාෂාවක් වශයෙන් සකස් කළේ. ඊට කලින් තිබිච්ච භාෂා ප්‍රාකෘත නාමයෙන් ඉන්පස්සේ හැඳින්වුවේ පාලි භාෂාව බොහෝ පරණ භාෂාවක් පාලි භාෂාවට ප්‍රතිවික්ෂ වෛදික භාෂාවල පරණ භාෂාවක් වෛදික භාෂාවේ ධර්ම කියන වචනය තිබෙනවා පාලි භාෂාවේ ධම්ම කියන වචනය තියෙනවා ධම්ම කියන වචනය හැදෙන්නේ ධර ධාතුවට සම්මා කියන ප්‍රත්‍ය එකතු වීමෙන් කියලා හිත සබ්ද නීතියෙහි දක්වනවා. සබ්ද නීතිය පාළි පොතක්. අනුරාධපුර යුගයට පෙරපටන් මේ රටේ තිබිච්ච අපේ රටේ තිබිච්ච සබ්ද නියමයෙන් පෞරාණිකයන් ප්‍රදාන කරන පොත පොළොන්නරුව යුගයේ කාලේදී බුරුම දේශයේ හාමුදුරු කෙනෙක් වශයෙන් පාරියට පෙරළුවා සබ්ද නීති කියලා. මේ සබ්ද නීතිය තමයි දහ ධාතුවෙන් තර ධාතුවට සම්ම කියන පත් එකතු වීමෙන් ධම්ම පදේ හැදෙනවා කියලා කියන්නේ. දහ ධාතුවේ තේරුම දරා ගැනීම. සම්ම කියන වචනේ තේරුම සම්ම්‍ය භාවය. යම් දෙයක් සම්ම්‍ය විදිහට දරාගෙන ඉන්නවා නම් ඒකට ධම්ම කියලා කියනවා. සම්ම්‍ය විදිය කියන්නේ කඩ කඩවා සම්විදිය, හොඳ විදිය, ත්‍රිහෙදු විදිය වැඩදායක විදිය කියන මේවට කියනවා රම්‍ය කියලා හිත. මේ නිසා යම් සංකාමයක් තුල යම් කෙනෙක් වැඩදායක විද්‍යට යම් කිසි ප්‍රතිපත්තියක් දරනවා නම් ඒක තමයි ධම්ම කියලා කියන්නේ. මේ නිසා ධම්ම කියන වචනය මේ විදිහට තියෙනවා. මේ ධම්ම කියන වචනය මේ විදිහට විස්තර කරලා තියෙනවා. දරති සම්පන්නිත ධම්මං කියලා අමර කෝෂයේ විස්තර කරනවා. ඒ වගේම අත්තානං ධාරෙන්තෝ අපායේ වට දුක්ඛේ අත්තම අපතමානෝ කප්පා ධාරයතිර ධම්මෝ කියලා හිත මොග්ගල්ලායන වෘත්තයෙන්හි දක්වලා තියෙනවා. ඒ වගේම අපායේසු පන අපතමානේ අධිකත මග්ගාධික සප්ත සත්‍යය දරති ධාරයතිතිවා තලක්කනම් ධාරයතිතිවා පච්චේහි දරියතිතිවා ධම්මෝ කියලා මේක කාත්‍යයනෙහි දක්වලා තියෙනවා. මේක කාත්‍යයන ව්‍යාකරණ මොග්ගල්ලාන ව්‍යාකරණ දෙක බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳ වෙන්වෙච්ච ව්‍යාකරණ දෙක බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැළපෙන විදිහට මේ ධර්ම શબ્දය විස්තර කරලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ධර්ම શબ્දයට විවිධ අර්ථ කියනවා. ධම්මෝ ස්වභාවේ පරියප්ති පඤ්ඤා ඥායේසු පච්චප්පකතේසි පුඤ්ඤේ මෙයේ ගුණාචාර සමාධි සූත්‍රේ නිස්සප්පතාපත්තිසු කාරණාදෝ ආදී වශයෙන් අභිධර්මපදීතිකාවෙහි මේ පිළිබඳ පැහැදිලි විස්තර රාශියක් ධර්ම શબ્දයට අර්ථ වශයෙන් දක්වලා තිබෙනවා. මේ ධම්ම શબ્දය හුදේ කුමන හෝ පුද්ගලයේ විසින් සසංතානය තුල සසංතානයේ ක්‍රිෂ්ඨභාවය දුරු කිරීම පිණිස සසංතානයේ පවිත්‍රතාවය වැඩි වීම පිණිස සසංතානීය අභිවෘද්ධිය පිණිස හේතු වන යම් දෙයක් දරයි නම් ඒ දෙයට ධර්ම කියලා තමයි කෙටියෙන් දෙන්න තියෙන පිළිතුර. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ධර්ම නැත්නම් ධම්ම කියන වචනේ පැහැදිලි කිරීමක් ලබා ගත්තා. ඒකට අපේ හැමෝටම අපි මේ මාතෘකාව අද යොදාගත්ත මේ විශක් ධර්මදේශනා මාලාවේ බුද්ධෝත්පාද කාලයක් තුලදී තාමත් ධර්මීය හරියට අවබෝධ නොකරගත්තු කොටසකුත් ඉන්නවා දුක කියන සැකයක් අපිට තිබෙනවා. එනිසා අපි වඩා බලාපොරොත්තු වන ධර්ම මාර්ගයේ ගමන් කිරීම වශයෙන් මෙලෝ වශයෙන් සුවේ සතුට සැනසීම උදා කරගන්න. ධර්මයේ මොනතරම් දුරට ඉවහල් වෙනවද? ඒ පරිලෝ වශයෙන් ලෞකික සුවේ වශයෙන් ලෝකෝත්තර සුවේට මොන විදිහට උපකාර වෙනවද කියන එක. අපි කැමති අපි මේ ගෞරවනීය පඬිතු උඩවලේ මහින්ද හඳුනාගෙන ඉඳලා අද මේ මාතෘකාව ඔබ වහන්සේ දකින්න කොහොමද සමාජයට ගැළපෙන ආකාරයකින්? අපේ කහටපිටියේ පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ මේ ධර්මය කියන වචනය පිළිබඳව ඉතාමත්ම හොඳට පුළුල් විග්‍රහයක් කරන්නට යෙදුණා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා ධම්ම සමාදාන සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ ධහම කොහොමද අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ කියලා. මේ ධර්ම අපේ ජීවිතවලට මොනවද ලබලා දෙන්නේ කියලා. සුතවාචකෝ භික්කවේ අරිය ශාවකෝ අරියාණං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුනීතෝ. ඒ කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් තමන් වහන්සේගේ මේ ධහම දැනගන්නකොට ඉගෙන ගන්නකොට ඒ තැනැත්තා ලබන ප්‍රතිලාභය තමයි සේවිතබ්බේ ධම්මේ පජානාති අසේවිතබ්බේ ධම්මේ පජානාති. තමන් කළ යුතු දේවල් මොනවද කියලා හඳුනා ගන්නවා. තමන් අතහළ යුතු දේවල් මොනවද කියලා හඳුනා ගන්නවා. එතකොට අපිට මේක සමාජගතව බලනකොට මනුෂ්‍ය ජීවිතයක සාර්ථකත්වය පිළිබඳව කල්පනා කරලා බලනකොට මෙන්න මේක තමයි සාර්ථක ජීවිතයක පදනම වෙන්නේ. තමන් කළ යුතු දේ මොනවද මේ සමාජගත ජීවිතයේදී කියලා හඳුනා ගත යුතු වෙනවා ඒ වගේම තමන් අත්හළ යුතු දේ මොනවද කියලා හඳුනා ගන්න වෙනවා එතකොට කිසියම් පුද්ගලයෙක් මේක නිවැරදිව හඳුනා ගත්තොත් ඒ කියන්නේ හරියට මේ ධර්ම මාර්ගය තමාගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඒ තැනත්තා ඒ අත්හළ යුතු දේ අතහරිනවා තමන් විසින් කළ යුතු දේ කරනවා. එතකොට මෙන්න මේක තමයි සාර්ථක ජීවිතයක පදනම. තස්ස අසේවිතබ්බේ ධම්මේ අසේවතු සේවිතබ්බේ ධම්මේ සේවතු අනිත්තා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉත්තා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඩන්ති කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මේ ධර්ම මාර්ගය Tamanගේ ජීවිතයට සම්බන්ධ කරගත්තට පස්සේ එහෙම නැත්නම් ධර්මානුකූලව තමාගේ ජීවිතය අරගෙන යන්න පටන් ගත්තට පස්සේ ඒ තැනත්තාට අසුබ අවලස්සන අකමැති දේවල් ඒ තැනත්තාගේ ජීවිතෙන් පහ වෙලා යනවා. ඒ වගේම සුබ ලස්සන කැමති දේවල් ඒ තැනත්තාගේ ජීවිතයට එකතු වෙනවා. ඉතින් දැන් වර්තමාන සමාජයේ දිහාවේ අවධානය යොමු කරලා අපට බලනකොට පේනවා දැන් බොහෝ දෙනාට තමන්ගේ ජීවිතවලදී තමන්ට සුබ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමාගේ ජීවිතය ලස්සනට ගෙවන්න ඕන කරන දේවල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමන් කැමති දේවල් තමන්ගේ ජීවිතවලට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි මෙතනින් පැහැදිලිවම තේරුම් ගන්න ඕන කාරණේ තමයි එහෙනම් මේ ධර්මානුකූලව ජීවත් වීම එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ කිසියම් අඩුවක් එහෙම නැත්නම් කිසියම් වැරැද්දක් අපි තුල තියෙනවා කියන කාරණය. දැන් අපි සමහර අය දකිනවා සමහර අයගේ ජීවිතවලට මේවා ලැබෙන්නේ නැති වෙනකොට ඒ අය විවිධ මාර්ග කෙටි ක්‍රම එහෙම නැත්නම් වැරදි ක්‍රම වැරදි දේවල් පසුපස්සේ හඹාගෙන යනවා මේ ඉෂ්ඨකාන්ත මනාප දේවල් ලබා ගන්න. එතකොට අපි ඒ අයට මේ වෙලාවේදී මතක් කරන්න ඕන තමාගේ මොකද ඒ තුලින් තමාගේ ජීවිතේ වැරදි පාරකට තමයි යොමු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා අපි අපේ ජීවිතවලට සුබ දේවල් බලාපොරොත්තු වෙනවා නම් යහපත් දේවල් බලාපොරොත්තු වෙනවා නම් අපි අපේ ජීවිත ලස්සනට ගත කරන්න ඕනතන දේවල් බලාපොරොත්තු වෙනවා නම් අපි කැමති වෙන විදිහට අපේ ජීවිතය මෙහෙයවා ගන්න අපේ ජීවිතයට ශාන්තිය සැනසෙල්ල අපේ ජීවිතවල අභිවෘද්ධිය මේව බලාපොරොත්තු වෙනවා නම් අපි කරන්න ඕන එකම දේ තමයි මේ ධර්ම මාර්ගය තේරුම් අරගෙන ධර්මානුකූලව Tamange ජීවිතය ගත කිරීම. මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට කොහොමද ඒතනත්තාගේ ජීවිතයේ සුබ වෙන්නේ? ඒතනත්තාගේ ජීවිතේ කොහොමද දවසින් දවස මොහොතින් මොහොත ඉදිරියට යන්නේ? ඒතනත්තාගේ ජීවිතයේ කොහොමද සැප ලැබෙන්නේ? එවං හේතං භික්කවේ හෝති යථාතං විදස්සුනෝ. ඉතින් මේක තමයි න්‍යායක් මේක. මොකද යහපත් දේවල් කරනකොට යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියන එක එක න්‍යායක් මේ ලෝකේ. හොඳ දේවල් කරනකොට හොඳ දේ ලබනවා කියන එක ඒක මේ ලෝකේ න්‍යායක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම දේශනා කරනවා අපේ ජීවිතවලට සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ සැනසෙල්ල යහපත අභිවෘද්ධිය තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලයි කියන කාරණේ. එහෙමයි අපි හඳුන්නේ. දැන් මේ තිරිසන් සතුන්ට ධර්මයක් නැහැ. උඹ තියෙන පැවැත්මක් හැබැයි. ඒ මිනිස්යන්ට තියෙන ධර්මයක්. ඒ මනුස්ස ජීවිතයේ විනයානුකූලව ගෞරවාන්විතව තමන්ට යහපතක් වෙන හැටියට තමන්ගේ යහපත අනුන්ටත් යහපතක් වෙන හැටියට ජීවිතේ කොහොමද හැඩගස්වා ගන්න, පෙළගස්වා ගන්න, සකස් කරගන්නේ. ඒකට තමයි මේ ධර්මීය අපට උපකාර වෙන්නේ කියන කාරණේ බොහොම පැහැදිලි කිරීමක් අපේ මහින්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ කියන එක ආගම කියන එක අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒක මේ ධර්මයේ කවුරුන් සඳහාද ලෝකේ පවතින ධර්මයන් මොනවාද කියන එක අපිට පැහැදිලි කිරීමක් කරොත් ගොඩක් වැඩගත් අපි කහට පිටියේ නායක හඳුනන්නේ බලාපොරොත්තු වෙනවා. ධර්මයේ කියන එක අපේ හාමුදුරුවෝ එක්ක කරන උදවලේ නන්ද හාමුදුරුවෝ මහින්ද ස්වාමීන් වහන්සේ මහින්ද හාමුදුරුවෝ ඉතාමත් හොඳයි විස්තර කරපු විදිය. ධර්මගෙන කම මුලින්ම පැහැදිලි කළා සසංතානය තුල සම්‍යභාවයක් ඇති කරන එක ධර්මයේ මූලික කාර්යය කියලා. මේ ධර්මය කාත්මිකද ජීවයෙන් පිසයි. අපේ උපාල මහත්මයා සිහිපත් කළා ත්‍රිසං සතුන්පත් කිසියම් දෙයක් තියෙනවා කියලා. ත්‍රිසං සතුන්ට තිබෙන දෙයේ ගතිය ආර්ය ගතිය උන්ට තියෙනවා. දැන් බන්දෙක් යන්නේ නැතන මුත්‍රා කියලා. වාඩි වෙනකොට රවුමට කැරකිනවා. ඒ වගේ හැම සත්‍යකටම තියෙනවා තමන්ගේ ආර්ය ගතිය. මිනිස්සුන්ටත් තියෙනවා ආර්ය ගතිය. මේ ආර්ය ගති වලින් යුක්ත වෙච්ච මේ මිනිස්සු තමයි මේ ධර්මයෙන් සකස් යුතුව තිබෙන්නේ. එතකොට මේ මිනිස්සු මිනිස් ලෝකය බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ වර්ග දෙකකට. ප්‍රපංචනක මිනිස්සු ආර්යයන් වහන්සේ කියලා. ප්‍රපංචනක මිනිස්සු බුදුහාමුදුරන්ගේ ධර්මයේ වර්ග කරලා තියෙනවා කොටස් හතරකට. ඒ වර්ග කරපු කොටස් වලින් එක ප්‍රපංචන කම්බායමක් තමයි භව අනුත්ථාන ප්‍රපංචනකයෝ. මේ තරම් රසයන් මිත්‍යා දෘෂ්ටියම ඉන්න ධර්මය කියන රම්‍ය තත්ත්වය අපට අවශ්‍ය නැහැ අපි අපට පුළුවන් gati වෙලට ජීවත් වෙනවා කියලා හිත රසංතානය තුළ සම්‍යභාවය ප්‍රතික්ෂේප කරමින් ආවේනික gati වලටම අබ්බැහි වෙමින් නියත මිත්‍යා දෘෂ්ටියක් තුළම කිඳා බහිමින් ඉන්න අය සෑමදාම භවයෙන් ගොඩ එන්න බරුව ඉපදි ඉපදි මෙරි මෙරි යෑමටම පත් වෙච්ච අය එයාට කියනවා භව අනුස්ථානික පුද්ගලයෝ මේ භාවන අනුස්ථානික පුද්ගලයන්ට ධර්මයක් පිටන්නේ නැහැ. ඊළඟ කොටස තමයි නීචෝන් ගබ පුද්ගලයෝ. තමන්ගේ නීච ගතිය නැවත නැවත නැවත නැවත දිනු කර කර යන අය. ඒ අයටත් ධර්මයක් පිටන්නේ නැහැ. අනිකත් අනිකත් තමයි අභිසංඛාර ප්‍රත්‍යඥකයෝ. මේ අභිසංඛාර ප්‍රත්‍යඥකයෝ සෑම තනම සපත විතරක් නිඳනය කරනවා සපත හොයාගෙන යනවා ධර්මයේ හෝ ධර්මයේ ඒ අය මෙලොව සපත ප්‍රාර්ථනා කරනවා ස්වර්ග සපත ප්‍රාර්ථනා කරනවා ඒක ධර්ම ධර්ම දේවයේ නත ප්‍රාර්ථනා කරන අය කොහොම හරි කාලා බිල්ල කාලා හරි සපසේ ජීවත් ජීවත් වෙන්න. ඒ අය අභිසංකාර පුතඥකෝ. තවකට පැතිනවා දික්ටි අවිහත පුද්ගලයෝ. දික්ටි අවහත කියලා කියන්නේ සක්කාය දෘෂ්ටියේ කොහොමවත් කලවන්නේ නැතුව සත්කාර දෘෂ්ටිය මම කෙනෙක් නිමක්න වෙලා ඉන්න අය. ඒ වර්ග හතර බුදුහාමර වෙන් කරලා පෙන්නනවා භව මුත්‍රාණ නීචෝණගත අභිසංකාර දිට්ඨි අවිහත කියලා. මෙන්න මේ කොටසට කියනවා අන්ත ප්‍රඥාකෝ කියලා. ඒ කියන්නේ ධර්මයේ දිහා ඇහැරලවත් බලන්න තරම් අවදි වීමක් නැහැ. ඒ හින්දා එයා අන්ධයි කියලා බුදුහාමර දක්වලා තියෙනවා. තවකොටසක් බුදුහාර දක්වනවා කල්යාණ ප්‍රත්‍යඥකයෝ. මේ කල්යාණ ප්‍රත්‍යඥකයන්ට ධර්මය ගැන ඇහැ අරලා බැලීමක් ඇති වෙනවා. ඊයේ වර්ග තුනකට වෙන කරනවා බුදුහාමුදුරුවෝ සම්මා දස්සන ප්‍රත්‍යඥකයා, විපින්න ප්‍රත්‍යඥකයා, විශේෂ ප්‍රත්‍යඥකයා කියලා. සම්මා දස්සන කියලා කියන්නේ තමන් පිළිබඳව තමන්ගේ හිත මොකද්ද තමන්ගේ ශරීරය මොකද්ද මේ නාම රූප කොහොමද අනුගේ සිත් අනුගේ නාම රූප කොහොමද මේ අතරට කොහොමද සහයෝගයෙන් ජීවත් වෙන්නේ අන්‍යෝන්‍යව අපේ සිතින් සිත ගැටෙන්නේ නැත්නම් අපට සමාදානයක් තියෙනවා අපේ කයෙන් කය ගැටෙන්නේ නැත්නම් අපට කලහයක් නැහැ ඒ හින්දා අපි කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්නේ සිතින් සිත ගැටෙන්නේ නැතුව කියලා හිතුව සිත් පිළිබඳ විමසන බලනවා හිත ඒ සිතේ ප්‍රත්‍යයන් ස්වභාවයන් විනිවිද දක්න ශරීර ස්වභාවයන් විනිවිද දක්න මේ සියල්ලටම හේතුව අපි සමනට වඩා මේක අද ගන්න එකනේ. ඒ අද ගන්නකොට අපි වෙන බාධාවට අපි තරහ ගන්න එකනේ. ඉතින් මේ අද ගැනීමේ ප්‍රශ්නාවයි තරහයි දෙක හින්දාත් මේ රණ්ඩු කොහොමද වෙන්නේ කියලා කරුණ යථාවිදියෙන් හිතන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒ ඇයට කියනවා සම්මා දස්සන කියලා. ඒ නාම රූප ධාතු ආයතන ආදි වශයෙන් බුදුහාරගේ ධර්මයේ දකින්න ක්‍රමක්‍රමයෙන් පෙනෙන පෙනෙදී යනවා. ඒතකොට ඒගොල්ලෝ කලින්ම ධර්ම මාර්ගය කරනවා. මොකද ඒගොල්ලෝ හිත සම්මිය භාවයටපත් කරනවා මේ ආගේ චින්තනය උඩ. ඊයට සම්මිය ධර්මයක් පිහිටනවා. දෙවෙනි කොටස විපින්න පුත්කලයා කියලා හිත බුදුහාමර දක්වලා තියෙනවා. විපින්න පුත්කලයා කියලා කියන්නේ මේ නාම රූපේ ධර්මයන් කොහොමද අපට ඇති වුනේ? කොහොමද මම උපන්නේ? මලන් පස්සේ මම කොහොද යන්නේ? මගේ මේ නාමය කොහාටද යන්නේ? මට මේ රූපය කොහාටද යන්නේ? මේ නාම රූපයන් එකතු වෙන මොකද්ද? මේ නාම රූපයන්ගේ බිඳීම මොකද්ද? ආදී වශයෙන් මේ පිළිබඳ විශ්ලේෂණය කරලා බලන පිළිස්සක් කියනවා විපින්න පුද්ගලයෝයි කියලා. ඒ විශ්ලේෂණය කිරීම තුළ එයාට සංතානය තුළ සම්‍යකමක් ඇති වෙනවා, ධර්මයක් ඇති වෙනවා. ඒකට ධර්මනා කියලා හිත. ඒ ධර්ම ස්වභාවයටපත් වෙනවා. ඊළඟට විශේෂ පුද්ගලයා කියලා බුදුහාර කොටසක් වෙන් කරනවා. විශේෂ බයරුන් විචිකිච්ඡාව දුරු කරනවා අපි මේ සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ මුලින්ම ගන්වන්නේ සක්කාය දෘෂ්ටි නැති කරන්නනේ. එතකොට විසුබදාරම විචිකිච්ඡාව දුරු කරලා සක්කාය දෘෂ්ටිය ප්‍රහීන කිරීමට පිළිසිච්ච තැනපතන්. කාන්තා විතරන විසුද්ධිය දක්වාම ඉන්න මේ කොටසට කියනවා විශේෂ පුද්ගලයෝයි කියලා. ඒ ඔක්කොම ප්‍රත්‍යඥකෝ. සම්මාදස්සන ප්‍රත්‍යඥකයි, විපින්න ප්‍රත්‍යඥකයි, විශේෂ පුද්ගල ප්‍රත්‍යඥකයි. ඇයි එයා විශ්වදාරුන් විචිකිච්ඡාව නැති කරගත්තට සංකල්පයන් ආත්ම දෘෂ්ටිය බිඳගත්තට කාංකා විතරන විසුද්ධිය දක්වාම එයා තරමත් උත්සාහ කරනවා. කාංකා විතරන විසුද්ධියෙන් ඈතර වෙලා. ඈතර ඉඳන් ආර්ය මාර්ගයන්ට පිවිසෙනවනේ ගෝත්‍ර භූෂිතින් පස්සේ ආර්ය මාර්ගයන්ට පත් වුණාට පස්සේ සෝවාන් මාර්ගඵල සකදාකාමී මාර්ගඵල අනාකාමී මාර්ගඵල අරහන්ත මාර්ගඵල ලබාපු අය. මේ මාර්ගඵල ලබන හිට අනුපරිශේෂ සෝපරිශේෂ නිර්වාණ වලට පත්වෙච්ච අය. සෝපරිශේෂ නිර්වාණයට පස්සේ අනුපරිශේෂ නිර්වාණයට පත් වෙන අය කියනවා. මේ ආර්යයන් වහන්සේලා කොහොම බුදුහාමුදුරන් වහන්සේ දක්වන්නේ ධම්ම කියන වචනේ. ඒ හින්දා ධම්මෝ හවේ රස්සති ධම්මචාරය කියන වචනය පාවිච්චි කරනවා එතෙන්ට. ඒතකොට ධර්මයේ විසින් තමන් තමන්ගේ ආරක්ෂාව කරසා ගන්න මේ ආර්යයන් වහන්සේලායි කියලා. ඒතකොට මේ ධම්ම කියන වචනේ ආගම කියන වචන දෙකේදී ආදව කියන එක අපේ මිනිස්සුන් හරි වැරදි විදිහට තෝරනවා මේ සුලිචං කියන වචනේ සම්බන්ධ කරගෙන විශ්වාස කියන අර්ථයෙන් එහෙම නෙමෙයි ධම්ම කියන වචනය ආදම කියන වචනය බෝධිචර්යාවතාර ටීකාවේ දක්වන්නේ પરම්පරා යා යාතං ආගම પરම්පරාවෙන් පවත්වාගෙන ලැබී ධම්ම කියලා දැන් සංගායනාවෙන් පස්සේ විකටම ආගම වශයෙන් පවත්වාගෙන පවත්වාගෙන ආවා ත්‍රිපිටකය ඒක ඒ කාලේ දැන් නිකාය කියන වචනේ පාවිච්චි කරාට ඉස්සර කාලේ එහෙම නෙවෙයි පාවිච්චි කළේ අංගුත්‍රාගම සංයුක්තාගම මධ්‍යමාගම දීඝාගම කියන මේ විදිහ ආගම නාමයෙන් පැමිණේ. යම් කිසි චිත්ත සම්මය කරන ධර්මතාවයක් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන මේක ආගම. ඒ රම්‍යතාවයට පරම්පරාවෙන් පවත්වාගෙන ධර්ම ආගම තුලට රිංගලා ඒකෙන් තමන්ගේ సంతානය සුද්ධ කරගන්න එක ධර්මය. මේක ධර්මයෙන් ආගමෙන් කරන්න බෑ. ආගමෙන් ධර්මයෙන් වෙන් කරන්න බෑ. මේ දෙකම එකට පවත්න දෙකක්. ඒකාබද්ධනී පවතින බව කියන්නේ. ධර්මියත් ආගම. ඒ වගේ කපාකට අපේ මහින්ද ස්වාමීන් වහන්සේ ධර්මයේ ගොඩක් තිබෙනවානේ නේ. ඒකට දේව ධර්මය, ලෝකපාලක ධර්ම, ස්වභාව ධර්ම මේ හැම දෙයක්ම මේ දරුණත් කාරණත් එක. අපි කතා කරන්නේ බුද්ධ ධර්මය. බුද්ධ ධර්මය යොත්වන්නේ මොන වගේ ධර්ම කොටසකටද? ඒ ධර්ම මාර්ගේ ගමන් කරනවා කියන්නේ මොකද්ද? අපි මහින්ද හඳුන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤප්තෝ සෝවෝ මමච්චයේන සත්තා කියලා තමන් වහන්සේගෙන් පස්සේ අපේ ශාසනයේ ශාස්ත්‍රවරයා වෙන්නේ මේ ධර්ම විනය දෙක කියලා. එතකොට මෙතනදී මේ ධර්මය කියන වචනය. එතකොට මෙතනදී අපි මේ ධම්ම කියන වචනයෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පුද්ගලයා සහිත ලෝකයේ ස්වභාවය පිළිබඳ ඉගැන්වීම. මිනිසා සහිත මේ ලෝකයේ සමස්ත ලෝකයේ එහෙම නැත්නම් විශ්වයේ යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවද ඒ ස්වභාවය ඒ ක්‍රියාකාරීත්වයේ ඒ පැවැත්ම බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් සයින්ස් මට බාධාවක් කිරීමක් නේ සමා වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේම කියන උන්වහන්සේගේ ගුරුවරයා වුණේ ධර්මයයි කියලා. එතකොට උන්වහන්සේට ගුරුවරයෙක් ඉඳලා තියෙනවා. ගුරුවරයා කරගෙන තියෙන ධර්මය. ධර්මය. මේ මේ ධර්මයේ කොහෙද තිබුණේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ Taman අවබෝධ කරගත්තේ තේරුම් ගත්තේ මේ ලෝකයේ පැවැත්ම අලුත් දෙයක් නෙවෙයි. මේ ලෝකයට පරිබාහිර දෙයක් නෙවෙයි. මේ ලෝකයේ පැවැත්ම අපි දැන් බලුවහම පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය. ඒ වගේම ත්‍රිලක්ෂණය. ඒ වගේම චතුරාර්ය සත්‍යය. ඒ වගේම කර්මය හා පුනර්භවය දැන් මේ වගේ ඉගැන්වීම් පිළිබඳව බලනකොට පේනවා දැන් මේවා අමුතු දෙයක් නෙවෙයි. මේවා ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියත් බුදු කෙනෙක් පහළ වෙලා නොහිටියත් මේවා මේ ලෝකයේ පවතින සදාතනික ධර්මතා. ඒකට බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දේශනා කළේ මෙන්න මේ ස්වභාවය. ඒතර මෙන්න මේ ලෝකයේ ස්වභාවය කිසියම් කෙනෙක් තේරුම් අරගෙන ඊට ගැළපෙන විදිහට කටයුතු කිරීම තමයි ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්ම ආගමකට අදාළ වෙන්නේ නැහැ. දැන් ලෝකයේ පවතිනෝනේ විවිධ ශාස්ත්‍රූවරුන් අදහන මිනිසුන් ආගම් වශයෙන් ගොඩනැගිලා ඉන්නවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධහම එහෙම ආගම් වශයෙන් කල්ලි ගැහිච්ච කොටු වෙච්ච පිටිසකට නෙවෙයි අපට සඳහන් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධම සමස්ත මානව ප්‍රජාවට කියලා. සමස්ත මානව ප්‍රජාවට. එතකොට මේ ලෝකයේ ඕනෑම වෙනත් ශාස්ත්‍රූවරයෙක් අදහන කෙනෙකුට පිළිගන්න කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම බාධාවක් නැහැ. ඒක නිසා ඇත්තටම අපිට කියන්න පුළුවන් බුදු දහම කියලා කියන්නේ මේක ජීවන මාර්ගයක් කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ ස්වභාවය, ලෝකයේ පවතින ධර්මතාව තේරුම් අරගෙන ඊට ගැළපෙන විදිහට තමාගේ ජීවිතය මෙහෙයවි. ඒ සයනස උපන්නා වූ සත්‍ය මරණය තෙක් ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වෙන්නේ කොහොමද කියන එක දුබාන්සේ පැහැදිලි කරන්නේ. ඒකට ඒක ඒකට අර්ථයක් පූර්ණ කරන්න. මනුස්සකමට අගයක් දෙන්න. අගයක් දෙන්න. මොකද ඇත්තටම දැන් අද අපි බලනකොට පේනවා මිනිසුන්ගේ ජීවිතවල පරිහානියට හේතුව මෙන්න මේක නැතිකම. ඒ කියන්නේ තමාගේ ජීවිතයට තමන් අගයක් දෙන්නේ නැහැ. අපි කියනවා උපන්නාට මේ ලෝ වැනෙනවා විනා. සමහර අය උදේ පාන්දර ඇහැරිච්ච වෙලාවට තමයි ඔන්න නැගිටින්නේ ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ මම අද දවසේ මොනවද කරන්න කියලා. සමහර වෙලාවට ඒ අයට හතට අතට ඇහැරුණත් ඊට පස්සේ කරන්න දේකුත් ඇත්තෙත් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න පාරට යනවා, කඩපිලට යනවා. ඉතින් මේ ඒ ඒ වෙලාවේ එළඹෙන එළඹෙන දේවල් තමයි තමාගේ ජීවිතවල කරන්නේ. එතකොට මේ ධර්මානුකූලව ගමන් කරන කෙනෙකුට මේ ලෝක ස්වභාවය තේරුම් ගත්ත කෙනෙකුට එහෙම කටයුතු කරන්න බෑ. ඒ තැනැත්තා තමාගේ ජීවිතයේ වගකීම තමන්ගේ අතට ගත්තු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම තමයි මේක තමයි දැන් බුදුදහමේ තියෙන විශේෂත්වයක්. දැන් ලෝකයේ පවතින අනෙක් අනෙක් ආගම් ගත්තාම බහුතරයක් ආගම පවතින නිර්මාණවාදීනේ. අපි කියනවා දේව නිර්මාණවාදය කියනවා, ඉස්සර නිර්මාණවාදය කියලා කියනවා. ඉතින් ඒක නිසා ලෝකයේ බොහොමයක් ආගම් නිර්මාණවාදයේ පදනම් කරගෙන තමයි පවතින්නේ. එතකොට එතන මිනිස් ක්‍රියාකාරීත්වයට පවතින ඉඩකඩ අඩුයි. තව කෙනෙක් ඉන්නවා මෙහෙවන්න. මෙහෙවන්න කෙනෙක් ඉන්නවා. තමාගේ ජීවිතේට තමන්ට කරන්න පුළුවන් දායකත්වයේ වගකීම අඩු වෙලා යනවා. ඉතින් තව සමහර අය කල්පනා කරනවා අදිච්ච සමුප්පන්නවාද අපි කියන උච්ඡේදවාදීන් කියලා. ඒ අය කල්පනා කරනවා අපි ඉතින් මේ ලෝකෙට ඉපදුනා. ඉතින් අපිට මැරෙනකන් මේ ජීවිතේ මොනවා හරි කරලා අරගෙන යන්න විතරයි තියෙන්නේ. ඒක හොඳින් වෙන්න පුළුවන් නරකින් වෙන්න පුළුවන් ඒක අදාළ නැහැ කොහොමද තමන් හොඳට ජීවත් වෙන්න ඕන තමන් හොඳට කන්න බොන්න ඕන තමන් ඇඳලා පැළඳලා ඉන්න ඕන තමන් මේ ලෝකේ ඉන්න ඕන එතනින් එහාට ආයි ජීවිතයක් නැහැ භස්මීකృతස්ස දේහස්ය පුනරාගමනං කුතහ කියලා ඒ කාලෙත් හිටපොයි කිව්වා ආයි මේ ශරීරයේ පුච්චලා දැම්මට පස්සේ ආයි මොකක්ද මේ කවුද තව උපදින්නේ ඒක නිසා මේ ලෝකේ ඉන්නකම් හොඳට කාලා බීලා සතුටින් ඉන්න ඕනේ මේකට කියනවා අධිච්ඡ සමුප්පන්න වාදය කියලා එතකොට දැන් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම කියන කාරණාව ගත්තාම මේ දෙක මේ දෙකම පටහැනි මේ දෙකම ගැලපෙන්නේ නැහැ. එතකොට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා, ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම පිළිබඳව තේරුම් ගත්ත කෙනා, මේ ධර්මය අවබෝධ කර කරගත්ත කෙනා, එයා කල්පනා කරනවා කම්ම සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු ওই විදිහට යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ ඒ කියන්නේ තමන් මේ සමාජගත ජීවිතය තුළ යම්කිසි දෙයක් කරනවා නම් ඒකේ වගකීම තමන් එයා දරන්න ඕන. තමන් බාර ගන්නවා. ඒ වගේම තමාගේ කටින් මේ මුඛයෙන් මේ ලෝකයේ කිසියම් වචනයක් අපි මේ ලෝකයට එළියට දානවා නම් ඒ කටින් පිට කරන සෑම වචනයකම වගකීම හේතනත්තා බාර ගන්නවා. ඒ විතරක් නෙවෙයි. තමාගේ සිත තුළ ඇතිවන සෑම සිතිවිල්ලකටමත් හේතනත්තා ඒ වගකීම බාර ගන්නවා. එතකොට මෙන්න මේක තමයි මේ ධර්මානුකූල ජීවිතයක පදනම වෙන්නේ. කිසියම් කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙනවද නැද්ද කියන එකේ පදනම ඒකයි. ඒ කියන්නේ කිසියම් කෙනෙක් තමාගේ සිත, කය, වචනය, තමාගේ අතපය මෙහෙවල මේ සමාජයේ ජීවත් වෙන විදිහ තමාගේ කට පාවිච්චි කරලා මේ සමාජයේ වචන භාවිත කරන විදිය ඒ වගේම තමාගේ සිත මෙහෙවල තමන් සිතවිලි මෙහෙවන ක්‍රමය කියන මේ සියල්ලේ වගකීම තමන් බාරගත යුතු බව පිළිගන්නවා නම් ඒ ඒ ඒ වගකීම තමන් බාර ගන්නවා නම් ආන්ගේ තැනැත්තා ධර්මානුකූලව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගකීම තමන් බාර ගන්න සූදානමක් නැත්නම් ඒ තැනැත්තා අධර්ම මාර්ගයේ තමයි ගමන් කරන්නේ. පිළිබඳ අපේ නායකයාගේ මම හිතන්නේ බොහොම පැහැදිලි කිරීමක් කළා. මේ හැමදේම තුලම හොඳ හෝ නරක සැපට හෝ දුක මං කරන දේ ප්‍රතිඵලයක් මට තියෙන. ඒක මම විඳිනවා. හැබැයි මං කරන දේ තුලින් තව කෙනෙකුට හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන. මට එයාට හොඳක් වුණා කම නරකක් වුණා කම මට හොඳ වුණා නම් ඇති. දැන් මේ මේ සංකල්පත් එක්ක අද ගත්තාම මේ ભેද භින්නතාවයට නැත්තම් මේ කර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය බෞද්ධයාගේ මූලික ලක්ෂණය වෙන්න ඕනේ අපි හඳුන්නේ මේත් එක ගත්තාම විශ්වාසය නම් ඒ විශ්වාසයේ ධර්මයේ කෙරෙහි මොන තරම් ඇති යුතුද දැන් ධර්මයක් පිළිබඳ ගන්නකොට විශ්වාසයෙන් ධර්මය ගන්න බෑ ධර්මයේ විශ්වාසය ඉක්මවාගේ දෙයක් විශ්වාස විශ්වාස වශයෙන් දක්වන දේවල් තමයි විවිධ ආගම් වශයෙන් අපේ හඳුරු විස්තර කළේ එතකොට තව විශේෂයක් තියෙනවා යන ගති උතුම් කරුණාවක් ආපියාතික වචනයක් වන ආගම කියන වචනය විශ්වාසය කියන පදනමේ තුන ශ්‍රී සංවචනයට අර්ථකරන පාවිච්චි කරපු හින්දා අපි හැම දිනකටම ආගම කියන වචනය පාවිච්චි වීම තුළින් ආගම පිළිබඳ වැරදි අවබෝධයක් ඇති වෙනවා. ආගම කියන වචනය ශ්‍රී ජන කියන වචනයට සම්බන්ධ කරන්න බෑ. බුදුහාමුදුරුවෝ අර සියලුම විවිධ මතිමතාන්තර ඔක්කොම එකතු කරලා හිට ඒ ඔක්කොම ආතන කියලා විශ්වාසය මත පදනම් වන යමක් වෙයිද ඒ සියල්ලම එකතු කරලා බුදුහාමුදුරු දුන්න තනි වචනය ලපිත ලාපන මත්ත කියලා. ලපිත ලාපන මත්ත කියන්නේ විවිධ විවිධ දෘෂ්ටියන් සහ විවිධ විවිධ විදිහේ මතිමතාන්තර හා විවිධ විශ්වාසයන්හි එල්බී පිටීම. මෙන්න මේ ටික ඔක්කොම එකතු කරන බුදුහාරෝ දුන්නා බපිතල් ලාපන කියලා වචනයක්. බපිතල් ලාපන කියනවා තමයි අපි දැන් මේ අපේ ආගම කියන වචන දාගෙන මෙතන ලොකු පැටලෙල්ලක වටලා ඉන්නේ. අපි හුඟක් අපේ වචන බේර ගන්න ඕනේ. අපේ ආගම කියන වචනේ අපි අදලා මෙහාට ගන්න ඕනේ. මේ නිසා බොහෝ මිනිස්සු පොත්පත් පොරවලා තියෙනවා මේ ආගමට විරුද්ධ ආගම කියන එක මේ බපිතල් ලාපන මට්ටමින් අරගෙන බුද්ධ ආගමට විරුද්ධ පොතපත් පොරවලා ඉන්න මිනිස්සු ඉන්නවා දැනට. මේ හින්දා අපි මේ පිළිබඳව හුඟක් විමසිලිමත් වෙන්න ඕනේ. දැන් අපි අපේ උපාලි මහත්මයා නගු ප්‍රශ්නය. අයිත් නැකන්න අපේ ස්වයං වහන්සේ බෞද්ධයා තුල වඩාත්ම ධර්මකාමී මාර්ගයේ ගමන් කරන්නේ කරන දේ විපාකයේ කර්මයේ දුක පීඩනයේ තමන් කරන දේ තු තමන්ට හෝ අනුන්ට කොහොමද බලපාන්නේ. ඒ නිසා මේ තුල මං කරන කර්මේ කර්මඵල අදාහ ගන්නවා කියන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාවේ දක්වලා තියෙනවා කර්මචන ලෝක වෛශිත්‍යම්. චේතනාත ප්‍රතංච තත්කලහිත අභිධර්ම කෝෂයේ විස්තර කරනවා. කර්මචන ලෝක වෛශිත්‍යම්. කර්මය භෞතික ප්‍රතිඥාත්මක වෙන විදිහට ලෝක විසිතුර වඩා හැදිලා තියෙනවා. පට ව්‍යාපතේජ වාය වර්ණගන්ධ රසෝජා කියන මූල පදාර්ථයන් විවිධ විදිහට හැපෙන්න හැපෙන්න හැපෙන්න හිත මේ ලෝකේ ගස්න ගල් පර්වත පෘථුවි ග්‍රහ තාරක ආදී විවිධ සත්‍යයක් ඇතිලා තිනවා කර්මජන් ලෝක වෛචිත්‍රයන් ඒ භෞතිකය කර්මජන් ලෝක වෛචිත්‍රයන් සිතට මේ කර්මය අතුළු වෙන එක සිත කර්මාකාර කර්මන්නේ වීම තුලින් මේ කර්ම ස්වභාවය තුලින් සිතේ තුල ඇතිලා තියෙන මිනිසුන් තුළ ප්‍රබද්ධාක භාවයෙන් නිබිච්ච රාම්‍ය වෙච්ච විවිධාකාර කුචිතවාදී මිනිස්සු ධර්මකාමී මිනිස්සු ආගමවාදී මිනිස්සු මේ විදිහට කුචිත මාර්ග කුචිත මාර්ග සමූහයක් අතුරා තියෙනවා ඒ අනුව අර තමන්ගේ චේතනා කර්මය උඩ මෙරි මෙරි උපදින උපදිනකොට විචිත්‍ර විචිත්‍ර ආත්මවලට පත් වෙනවා. මනුෂ්‍ය ආත්මෙන් දිව්‍ය ආත්මයට විචිත්‍ර වෙනවා. දිව්‍ය ආත්මෙන් භ්‍රමාත්මයට විචිත්‍ර වෙනවා. දුක්ඛතාත්ම සපවත්තාත්ම විචිත එන්ද කර්මජන් භෝත වෛචිත්‍රයම් චේතන තත් තුපංචපත් චේතන පුනා චේතනාව ධම්ම චේතනාව ධම්ම චේතනාවෙන් හා ඒ ධම්ම චේතනාවෙන් ක්‍රියාත්මක වෙන ඵලය තුලින් තමයි මේ සපවත් ලෝකයේ කරා ධර්මය කරා අපි හැමදෙනාම බෞද්ධ ගමන් කරන්න කියලා හිත අපේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. එහෙමයි අපි ස්වාමීන් වහන්සේ. අපි මේ සිටින්නේ 2560 එකක් බුද්ධ වර්ෂ ගත කරලා. එළඹෙන්නේ 2562 වෙනි බුද්ධ වර්ෂය. එනිසා මේ බෞද්ධ ජනතාව බුද්ධිමත් කියන තැනට අපි බෞද්ධ කියන වචනේත් ඒක අර්ථවත් කරමු. ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ඇතිවන ලෞකික හා ලෝකෝත්තර සහනය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ධර්මාලෝකයෙන් සිත් පහන් වන සදහම් මංගල්‍යය ජාතික ගුවන්විදුලියේ වෙසක් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව අප්‍රේල් මාස 26 වෙනිදා සිට සතියක් පුරා පෙරවරු 8ට සහ රාත්‍රී 8ට ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව සෑම දිනකම පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා සජීවීව වෙසක් සතිය නිමිති කරගෙන ධර්මදේශනා මාලාව පවත්වන ජාතික ගුවන්විදුලි සුදේශීය සේවය මාතෘකාවේ තිබෙන්නේ තුනුරුවන්ගේ උත්තරීතර වූ සුවිචි ගුණයන් පිළිබඳව. ඊට සාපේක්ෂව ධර්මදේශනා මාලාව වගේම ධර්ම සාකච්ඡා මාලාවකුත් අපි සූදානම් කර තිබෙනවා. අද ඒ ධර්ම සාකච්ඡා මාලාවේ ආරම්භය. ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ඇතිවන ලෞකික හා ලෝකෝත්තර සහනය අපේ මාතෘකාව. වැඩම කළේ අපේ ගෞරවනීය නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමයේ රාමාධිපති සමා වෙන්න ගංගොඩවිල පුෂ්පාරාමාධිපති පූගොඩ මහා විහාරය ඇතුළු විහාරයන්ගේ අධිපති. ආගම ශාස්ත්‍රී ධර්ම ශාස්ත්‍රී දර්ශන ප්‍රති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපද පඬිද කහකපිටියේ පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඒ වගේම ගම්පහ විද්‍යාරවින්ද මහපිරිවෙනේ පරිවිනාධිපති මනෝවිද්‍යා උපදේශක රාජකීය පඬිතුක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩවලේ මහින්ද ස්වාමින් වහන්සේ. අපේ මහින්ද අපි ගොඩක් දේවල් කතා කරා. සහනය ගැන කතා කරන්නේ අසහනකාරී මිනිසුන්ට සහනය සල්තන්. සහනය සහ අසහනය කොහොමද ධර්මයේ තුලින් අපි දැන හඳුනාගන්නේ? කොහොමද සහනයක් සාර්ථකගන්නේ? මේ ධර්ම මාර්ගේ ගමන් කිරීම තුලින් මෙලෝ වශයෙන් අපි කොහොමද සහනය සාර්ථකගන්නේ? උපාලි මහත්මයා අපි දැන් ධර්මය කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඊට පස්සේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම කියන්නේ මොකක්ද කියලා කතා කළා. දැන් ඊළඟට අපි කතා කරන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් අපි මෙලොව හා පරලොව වශයෙන් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ලබන සැප පිළිබඳව. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට එක දේශනාවකදී සඳහන් කරනවා සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා කියලා. ආතුරේසු මිනිස්සේසු විහරාම අනාතුරා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ බොහෝ දෙනා ආතුර ස්වභාවයකින් පවතින්නේ කියලා. ඒ කියන්නේ ලෙඩ වෙලා. ලෙඩ වෙලා. අපි මේක සරලව අද කාලේ වචනකින් කිව්වොත් නිකම් පුංචි පිස්සුවකින් වගේ. හැමෝටම පුංචි පිස්සුවක් වගේ දෙයක් තියෙනවා. මෙන්න මේක නිසා තමයි මේ ලෝකේ මිනිස්සු අතෘප්තිකරව, අසහනයෙන් යුක්තව, පීඩණයෙන් යුක්තව, ඉච්ඡා භංගත්වයෙන් යුක්තව සමාගේ ජීවිත ගත කරන්නේ. ඒ ආතුර බව නිසා. එතකොට මේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපිට මොකද වෙන්නේ? අර අපි ළඟ තිබෙන ආතුර බව නැති වෙනවා. එතකොට ධර්ම මාර්ගයේ ගමන් නොකරන අය ඒ විදිහටම ආතුර තත්වයේ ඉන්නවා. එතකොට ධර්ම මාර්ගයේ ගමන් කරන අය අනාතුර තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට යෝජනා කරන්නේ මේ ලෝකයේ ආතුර වෙච්ච මිනිසුන් අතර අපි අනාතුරව සුවසේ වෙසෙමු කියලා. ඉතින් මේ ලෝකෙ මිනිස්සු ආතුර වෙන ක්‍රම පිළිබඳව හොයලා බැලුවම අපිට පේනවා සමහර වෙලාවට මිනිස්සු කායික වශයෙන් ආතුර වෙනවා. කායික වශයෙන්. ඒ කියලා කියන්නේ මේ දුරාචාර වලට යොමු වීම නිසා ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම නිසා දැන් අද බලන්න මිනිසුන්ට වැළඳෙන ලෙඩ රෝග පිළිබඳව දැන් විවිධ පිළිකා වර්ග වෙන්න පුළුවන් ඒ වගේම ඒඩ්ස් වගේ රෝගාබාධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමහර අය අපිට පේනවා සමහර අයගේ ඇස් නැහැ සමහර අයගේ අතපය නැහැ සමහර අයගේ මූණ විරූපී වෙලා එතකොට මේ නොයෙකුත් දේවල් වලට හේතු වෙලා තිබෙන්නේ මේ කායික ආතුර බවට හේතු වෙලා තිබෙන්නේ ඒ අයගේ දුරාචාර ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම. ඒ වගේම තමයි මානසික ආතුර බව. මිනිසුන්ට විවිධ මානසික ලෙඩ අපි කියනවා මාන්නය වෙන්න පුළුවන්. ඒ වගේම ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. පරිගැනීම කියන එක වෙන්න පුළුවන්. හදිසි කෝපය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ තවම ඉතින් අපි දන්නවනේ මානසිකව ඇති වෙන මේ සියලුම කෙලෙස් ඈ මේ ලෝභය මේ විදිහට මේ සියලු දේවල් මේ මේවට මේ මානසික ලෙඩ. ඉතින් මේ මානසික ලෙඩ මේවා ඇති වුණාට පස්සේ ඒ තැනත්තාගේ මේ සමාජගත ජීවිතය අර සුවසේ අරගෙන යන්න පුළුවන් තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා ඒ තැනැත්තා මේ සමාජයේ අසරණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට කායික වශයෙන් ඒ තැනැත්තා රෝග විවිධ රෝගාබාධ වලට විවිධ අපහසුතාවලටපත් වෙනවා. ඒ වගේම මානසික වශයෙන් උත් එහෙමයි මානසික වශයෙන් උත් විවිධාකාර අසහන තත්වයන් වලටපත් වෙලා ඒ පුද්ගලයා කායික හා මානසික වශයෙන් Taman තුල තිබිය යුතු ඒ සුවේ නැති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි සමාජීය ආතුර බව. දැන් උපාලි මහත්මයා අර කලින් කතා කළා මේ විශ්වාසය පිළිබඳව. එතකොට දැන් අපේ මේ විශේෂයෙන්ම මේ මානසික ආතුර බව ඇති වෙනකොට අපි මානසික ලෙඩ වෙනකොට අපි තණ්හාවෙන් ඊර්ෂියාවෙන් ක්‍රෝධයෙන් පරිගැනීමෙන් මාන්නයෙන් උද්දච්චකම කියලා අපි කියන්නේ අපි කතා බහේදී ඉතින් මේ වගේ කටයුතු කරනකොට අපි මොකද වෙන්නේ අර සමාජයේ විශ්වාසය අපිට නැතුව යනවා. එතකොට අන්න සමාජීය ආතුර බව අපිට ඇති වෙනවා. මේ සමාජයේ පුද්ගලයෙක් විදිහට අපිට ලැබිය යුතු නිසි තැන ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ආධ්‍යාත්මික ආතුර බව. දැන් මේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඒතනත්තාට තමාගේ ජීවිතේ හිස් වෙනවා. තමාම කල්පනා කරලා බලනකොට මොකක්ද මේ මම ගත කරන ජීවිතයේ තේරුම කියලා එයාටම ඒ තමාගේ ජීවිතේ එපා වෙනවා. ඉතින් එහෙමයි තමයි සමහර අය කල්පනා කරන දැන් මම ජීවත් වුණා ඇති එහෙනම්. දැන් මම අලුත් විදියකට ආයෙ එහෙනම් ජීවිතයක් ආරම්භ කරන්න ඕන කියලා. එතකොට තමාගේ ජීවිතයට වටිනාකමක් පේන්නේ නැහැ. ඒක නිසා ඒ තැනැත්තාට මේ ජීවත් වීමත් මහා කරදරයක් බවට පත් වෙනවා. ඒ වගේම දවසක් උදා වෙනකොට එයාට මහා ලොකු බයක් ඇති වෙනවා. දැන් පැය 24ක් මම මොනවා කරන්නද? ජීවිතේට වටිනාකමක් නැහැ. ආධ්‍යාත්මීය හිස් වෙලා වටිනකම් අඩුයි. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙනකොට ඒ පුද්ගලයාගේ කායික ආතුර බව ඇති වෙනවා මානසික ආතුර බව ඇති වෙනවා සමාජීය ආතුර බව ඇති වෙනවා ආධ්‍යාත්මික ආතුර බව ඇති වෙනවා එතකොට මේ සියල්ලේ ප්‍රතිඵලය තමයි ඊතනත්තාගේ ලෞකික සුවේ නැතුව යාම මිනිසෙක් විදිහට මේ ලෝකයේ ඉපදිලා කිසියම් සැනසෙල්ලක් කිසියම් තෘප්තියක් තමාගේ ජීවිතය තුළ ලැබිය යුතු නම් ඒ සියල්ල මේ පුද්ගලයා කෙරෙන් ඈත් වෙලා යනවා. මේ පුද්ගලයා මේ සමාජයේ අසරණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපේ මහින්දහඳුරු බොහොම ගෞරවාන්විත අර්ථාන්විත පැහැදිලි කරන්නේ දුකට අසහනයටපත් වෙන්න හේතුව. මිනිස්සු අතෘප්ති කරයි. සතුටු වෙන්න බෑ මිනිස්සුන්ට. ප්‍රමාණය මදි. කොච්චර තිබ්බත් මදි. මේ හැම දෙයක් තුළම මානසිකව ලබා ගන්නා උත්සාහනේ ඇති කරගන්නවා වෙනුවට ඇති කරගෙන තිබෙන්නේ අසහනයේ පිරි ජීවිතයක්. නායක හඳුනේ. ඒ අසහනය දුරු කරගෙන ලෞකික සහනය උදා කරගන්න අපි මොනවද කරන්න ඕන? බුදුහාමුදුරුවෝ මාර්ගයක් පෙන්නනවා. අපේ ලොකු බලාපොරොත්තුව අපේ හාමුදුරුවෝ විස්තර කරපු විදිහට ඒකින தත්වයෙන් වෙන්නෙන්ට අර අදි බලාපොරොත්තු වෙනුවට උත්ථානය ඇති කරන්න කියලා. උත්ථාන උම්මග්ග අවස්ථාන හිතචර්යාවට හිතපත් කරගන්න කියලා. සෑම තිස්සම අපේ උත්සාහවන්ත වෙන්න ඕන. කුමක් පිණිසද? ධර්මයේ පිණිස, රම් සිතේ යහපත පිණිස. උත්ථානවතු සතිමතෝ කුචිමතෝ කුතිකම්මස්ස නිකම්මකාරිනෝ ධම්මජීවිනෝ කියන කරුණු බුදුහාමුදුරණයකට එකතු කරලා දේශනා කරලා තියෙනවා. මේ උත්ථාන සීලී භාවය තුළ හැම තිස්සෙම උන්මග්ගතාවයට කියනවා. උන්මග්ග කියලා කියන්නේ ප්‍රඥාවටයි. එතකොට උත්‍රාණ ශක්තියක් අපේ හිතේ තියෙන්න ඕන. ඒක ප්‍රඥාවන්ත විදිහට උත්‍රාණ වෙන්න ඕනේ. ඒ ප්‍රඥාවන්ත විදිහට උත්‍රාණ වන සිත නිතරම අවස්ථාන වෙන්න ඕනේ. උත්‍රාණ උම්මග්ග අවස්ථාන ගතියක් ඇති වෙන්න ඕනේ. අවස්ථාන කියන්නේ ඊට බාධක වෙන බාධක වන ධර්ම ප්‍රතිබාහනය කිරීම අවස්ථානයි. උත්හාණය ප්‍රඥාව ප්‍රඥාවට බාධක දේ ඉවත් කර ගැනීම. ඊළඟට හිතචර්යාව. තමන්ට මේක හිතචර්යාවක් වෙන්න ඕනේ, අනුන්ට හිතචර්යාවක් වෙන්න ඕනේ. අත්ත්‍යචර්යා, පරත්‍යචර්යා කියන මේ දෙක එතන තියෙන්න ඕනේ. මෙන්න මේ මූලික කරුණු බුදුදහම අනුව අපි හැමදෙනාටම මේ ධර්මයෙන් ඉස්සරහට යන්න ඕන කරන චිත්තතලය මේ විදිහට අපි සකස් කර ගන්න ඕනේ. මේ සකස් කරන සිත ඊළඟට මේ ලෝකේ අනන්ත පරිමාණ කාම්‍ය වස්තු තියෙන්නේ. ඇහැට කාම්‍ය, දිවට කාම්‍ය, පංචේන්ද්‍රයන්ට කාම්‍ය වන දේ. මේ කාම්‍ය වන දේට අපි වහල්නොත් අමාරුවක්. ඒකෙන් අපි නිෂ්කාම්‍ය වෙන්න ඕන. යපෙන පමණට වඩා කාම්‍ය නොවි නිෂ්කාම්‍ය වෙන්න ඕන. ඒ නිෂ්කාම්‍ය නම් පස්සේ අපරාධ වෙනවා සිතට විවේකයක්. ඒකට කියනවා ප්‍රවිවේකයි කියලා හිතට. ඒතරට හිත බොහොම පැහැල්ලුයි හොඳ සංසුන් හිතට හරි ප්‍රණීතකමක් ඇති වෙනවා. නිෂ්කාම්‍ය පරිවේක. නිෂ්කාම්‍ය පරිවේක භාවය ලැබුණාට පස්සේ සම්පතක වස්තුන් පිළිබඳ තියෙන අධික ලෝභය අඩු වෙනවා. අලෝභ ගතියක් අපට පටන් ගන්නවා. ඒතර අලෝභුණන් පස්සේ යම් යම් දේ නැතිවීම, බිඳීම, එක එක නරංගියම පිළිබඳ ඇති වෙන තරහ නැති වෙනවා. එතකොට උත්තාන නිෂ්කාම්‍ය පරිවේක අරෝභ හොඳට වැඩිනකොට අධිශ ද්වේෂ කිරීම නැති වෙලා අද්වේෂිතක් අපට ඇති වෙනවා. මේ අද්වේෂිතත් වෙච්ච අපි ඊට පස්සේ මූඩකමින් දුර වෙලා නුවණින් බලන්න පටන් ගන්නවා. දුක ඉපදීමේ හේතුව නිවන නිවනට මඟ කල්පනා කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ අවස්ථාවේදී. ওই මාර්ගය තුනෙන් පස්සේ දැන් අපි නිෂ්කාම්‍යයි, පෛවේකයි, අලෝභයි, අදෝසයි, අනෝහයි. මේ චතුරාර්ය සත්‍යයම අපි හිතන්න පටන් ගත්තන් පස්සේ අනුක්‍රමයෙන් අපි ගමන් කරනවා නිෂ්කරණය දක්වා, නිවන දක්වා යනවා. අන්න ඒක තමයි බෞද්ධයාට මේ ධර්ම මාර්ගයෙන් තියෙන එකම සාමය. මහේ දහබුනේ. මේ සියල්ල තුල වැඩසටහනට සමන් දෙන්නකොට ඇතිවෙන්නේ හැම මොහොතකම ප්‍රශ්නයක්. මේ සාකච්ඡාව තුළ සමන් දීගෙන ඉන්නකොට ඔවුන් ඔවුන් තුලින් නගන්නේ ප්‍රශ්නය. ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. එහෙනම් මේ ජීවිතයට ඒ ප්‍රශ්න පත්‍රෙට පිළිතුරු අපි සපයන්නේ කොහොමද? මේ විභාගයෙන් සමත් වෙන්න ජීවිතයට මුහුණ දීලා. ඒක ලෝකෝත්තර සුවේ සඳහා ඒ ප්‍රශ්න පත්‍රෙට ලබා දෙන පිළිතුරු අපිට මොන විදිහට උපකාර වෙනවද? පැහැදිලි කිරීමක්. දැන් මේ අපි දැන් කතා කරපු කාරණා එක්කලා අපිට පේනවා මේ ධර්මානුකූල ජීවත් තමාගේ ජීවිතය මෙහෙවන කෙනෙකුට මේ නිකන් ඉන්න වෙලාවක් විවේකයක් තියෙනවද කියලා කියන්නේ. ඉතින් ඒ තැනත්තාට තමාගේ ජීවිතය පිළිබඳව වගකීමෙන් කරන්න කොච්චර දේවල් තියෙනවද? මොකද කිසියම් කෙනෙකුගේ උදෑසන යහපත් වුණොත් තමයි ඒ කෙනාගේ දහවල යහපත් වෙන්නේ. ඒ වගේම තමයි කිසියම් කෙනෙකුගේ ළමා කාලය යහපත් වුණොත් තමයි ඒ කෙනාගේ තරුණ අවධිය යහපත් වෙන්නේ. එතකොට අපිට පේනවා අපේ ජීවිතයක කිසියම් කාල පරිච්ඡේදයක් කිසියම් අවස්ථාවක් මගහැරුණොත් ආයි ඒ ඒ ඒ වැරද්ද ඒ මගහැරිච්ච කොටස අපට හදාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් මේ වගේම තමයි මේ ලෞකික ජීවිතයේ කිසියම් කෙනෙක් සාර්ථකව ගත කරනවා නම් ඒකම තමයි ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙන්නේ. ලෝකෝත්තර ජීවිතය කියලා කියන්නේ මේ සසරින් එතර වීම. සසරින් එතර වීම. එතකොට ලෞකික ජීවිතයේ අසාර්ථක වෙනකොට ඒ තැනැත්තා තව තව තව තව සසර රැඳෙන්න කාරණා බවට ඒවපත් වෙනවා. ඒ තැනැත්තා සතර අපායට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මිනිස්සු ලෝකයේ තව නොයෙකුත් සිද්ධ කරගත්තු අකුසල කර්ම ඒවට විපාක විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ තැනැත්තා දීර්ඝ කාලයක් මේ සසර රැඳෙන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ තැනැත්තා තමාගේ ජීවිතය වඩාත් අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කරගන්න දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ අර තමෝ තම පරායන සූත්‍රය. එතනදී පැහැදිලි කරනවා පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව පළවෙනි එක්කෙනා තමයි අඳුරින් අඳුරට යන පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. මේ පුද්ගලයා අපේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඊළඟ පුද්ගලයා තමයි අඳුරින් එළියට යන පුද්ගලයා. එතකොට අන්න එයා තමයි අපේ මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට මේ පුද්ගලයා තමාගේ පවතින අඩුපාඩුකම් හඳුනාගෙන ඒ අඩුපාඩුකම් වලින් තමාගේ ජීවිතය මුදවාගෙන තමාගේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යනවා. ඒක තමයි අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා අදහස් කරන්නේ. ඉතින් තවත් පුද්ගලයෙකුත් එතන දේශනා කරලා තිබෙනවා අඳුරින් එළියට යන පුද්ගලෙ අඳුරින් ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයෙක් පිළිබඳව ඉතින් ඒ පුද්ගලයා ගැන අපිට මෙතනදී කතා කරන්න දෙයක් නෑ. එයා අපිට අදාළ වෙන පුද්ගලයෙක් නෙවෙයි. ඊළඟට හතරවෙනි පුද්ගලයා තමයි ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා. එළියෙන් එළියට යන පුද්ගලයා. එතකොට මේ තැනත්තා තමයි අපිට අර ලෝකෝත්තර වශයෙන් ඒ සැනසille සාන්තිය ලබන පුද්ගලයා විදියට හඳුනා ගන්න පුළුවන්කම තිබින්නේ. ඒ තැනැත්තා මේ ලෝක වශයෙන්ොත් ලෞකික වශයෙන්ොත් ඉතාමත් ලස්සනට සුන්දරව බොහොම සැපසේ ජීවත් වෙනවා. ඒ වගේම තමාගේ ලෝකෝත්තර ජීවිතයත් මේ සාංශාරික ජීවිතයෙන් සසර දුකින් එතර වීමත් ඉතාමත්ම ලස්සනට බොහොම සාර්ථකව තමාගේ ජීවිතයට එකතු කර ගන්නවා. ඔහුගේ ජීවිතේ ලෞකික වශයෙන් සහනදායි, ඇහැල්ලුයි හැමෝටම යහපත් තමන්ට යහපත් පරලෝ වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් සම්පතනම හැමෝටම යහපත් සහනදායි. ඉතින් පින්නතුනේ ජීවිතය කියන්නේ ප්‍රශ්න මාලාවක්. නිසා ජීවිතයන කුමක්ද කියලා හෙවොත් ඔබට තියෙන කෙටි පිළිතුර තමයි ජීවිතය කියන්නේ ප්‍රශ්නයක්. එහෙනම් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රශ්නෙට පිළිතුරු සැපීම. ඒ පිළිතුර Tamanට යහපත් වෙන පිළිතුරක් නම් ඒ පිළිතුර අනුන්ටත් යහපත් නම් මේ ලෞකික ජීවිතය ඔබට යහපත් වෙන්නේ. ඒ පිළිතුර Tamanටත් අයහපත් නම් අනුන්ටත් අයහපත් නම් ලෝකෝත්තර ජීවිතයක් අයහපත් වෙයි. එනිසා මෙලව පරලොව දෙලොව යහපත් වන්නට අසහනය දුරු කරගෙන සහනදායී ජීවිතයක් ගත කරන්න තදදී සතුටුලා හැමතැනකදීම අෂ්ටලෝක ධර්මයෙන් සම්පාණ වී ජීවිතය ගත කරන්න මේ හොඳම කාලය. මේ වෙසක් සමය. ඒ පණිවුඩයයි අපි ඔබට නැවත මතක් කරන්නේ මේ ධර්මකාමී මාර්ගයේ ගමන් කරන්න ඔබටත් අනුන්ටත් හිතසුව පිණිස යහපත පිණිස එවිට දෙලොව ජයගත්තා වූ මිනිසෙකු වන්නට ඔබට මේ උතුම් කාලවක වහනවා ඒ නිසා තමයි අද අපි මාතෘකාව කරගත්තේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ ඇති වෙන ලෞකික හා ලෝකෝත්තර සාහනේ ඒ සාහනේ ඔබට සැලසේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවත් එක්ක අපි අද වෙසක් ධම්සභා මණ්ඩපයෙන් සමුගෙන යන්නටයි සූදානම් අද අපේ ධම්සභා මණ්ඩපයට වැඩම කළේ මුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ ඌගොඩ මහා විහාරයේ ආදී විහාරයන් අධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී දර්ශනපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද පඬිතු කාඩපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ගම්පහ විද්‍යාරවින්ද මහපිරිවෙණේ ප්‍රවීණාධිපති මනෝවිද්‍යා උපදේශක රාජකීය පඬිතු ගෞරව ශාස්ත්‍රදී පූජ්‍යපාද උඩවලේ මහින්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා දෙනමටම අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා අපට නිෂ්පාදන සහාය ලබා දුන්නේ මදුසා ජයසිංහ සුදීසි සමත මැදිරියේ සිටිනවා පියුමි ජයසිංහ බාරගම් තින්නේ නදීකා ගුණරත්න මම උපාලි මානසිංහ ඔබ සමට තෙරුවන් සරණයි කරුණා ලෝකයෙන් සිත් පහන් වන සදහම් මංගල්‍යය ජාතික ගුවන්විදුලියේ වෙසක් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව අප්‍රේල් මාස 26 වෙනිදා සිට සතියක් පුරා පෙරවරු 8ට සහ රාත්‍රී 8ට ධර්මදේශනා ධර්ම සාකච්ඡාව සෑම දිනකම පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා සජීවීව තුන්රවණියේ සෞවිසි මහ ගුණ මහිමිය උද්දීපනය කරමින් උතුම් වූ තෙමගුලේ සතහම් සුවය පිඳින්නට ධම්මාලම්බන ප්‍රීතියෙන් එක්වන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදිශීය සේවය සමඟ කෙළවරු 10:00